තව ප්‍රශ්නයක් තියෙනවා විදර්ශනා භාවනා පිළිබඳව තවදුරටත් දැනගැනීම පිණිස මේ ලියමි. මා එකතන සිට හා අනිකුත් කාලවලදීද මොහොතක් මොහොතක් පාසා උපදින සිතිවිලිද ක්‍රියාද වදන්ද ගැන හොඳ අවධානයෙන් සිටි. අවධානයෙන් ඉන්න එක බොහොම හොඳයි. මෙසේ දැනට සෑහෙන කාලයක් පුරුදු කරමි. ඒකත් හොඳයි. දැන් නිතරම හිත පවතින්නේ නිවන ගැන සිතමිනි. උපදි ඒකත් හොඳයි නිවන ගැන සරලව පහත් ගිහිනවා. උපදින උපදින සිතුවිලි මාහට හොඳින් පෙනෙයි දැනි. ඒකත් හොඳයි. එවිටම එවන් දේ විදර්ශනාවට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලක්කර පහ කරමි ටිකක් කල්පනාවෙන් තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. මේ පහ කරන ක්‍රමේ මොකද කියලා හොයාගන්න ඕනේ. මේද වේලාවක් හෝ දැනක්ද නැත. හරි වේලාව අතනක් අවශ්‍ය නැහැ. ඒ දැනෙන දකින්න ඕනේ. අරමුණේ ඉන්නකොටම දැනගෙන පහ කළ යුත්තක් තියෙනවා. ඒ දැන් නිරාලාසයෙන්ම සිදුවේ. එක තැනක සිට ආ ඒක ඉතලා බලලා ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ පහ කරන්න කිව්ව එක දැන් අපි ඉස්සරහ ත්‍රිපරිවට්ටන් දවාදාසහකාරන් වලින්ම හොයාගන්න ඕනේ. මොකද පහ කරන්න කිව්වේ? සංකෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහ තබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනුසේ ධම්මේසු සක්කොං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි. මේ දුක්ඛ සමුදයක් කියන්නේ. මෙන්න මේ දුක්ඛ සමුදයක් නැත්නම් ඒකයි පහ කරන්න ඕනේ කියලා හිතන් ඥානිය පහළ වුණා. අස ඥානෙ ප්‍රඥා විද්‍යාව ආලෝකේ පහළනි කුමන්ත පහකල යුත්තේ දුක්ඛ සමුදය දුකට මොකද වෙන්නේ පිරිසිඳ දැනගන්න ඕන පහ කරන්න කිව්වේ මොකද දුක්ඛ සමුදය දැන් පහ කරන්න උගන්වලා තියෙන්නේ මොකද දුක්ඛය ඇහැට රූපයක් පේනවා නම් කනට ශබ්දයක් ඇහෙනවා නම් නාසයට ගන්ධයක් දැනෙනවා නම් දිවට රසයක් දැනෙනවා නම් කයට පොට්ටබ්බයක් දැනෙනවා නම් මෙතන හටගත්ත ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි චක්කු සංපස්සයයි චක්කු සංපස්සය වේදනාවයි ඔක්කොම දුක්ඛ ස්කන්ධය. ඒක තේරුම් ගන්න එක දුක්ඛ ස්කන්ධය වෙන්නේ මොකද්ද? ඒක පිළිසිඳ දැනගන්න කිව්වා. දැන් මේ එනේන අරමුණ පහ කරනවා කියන්නේ මොකද්ද? දුක්ඛ ස්කන්ධය පහ කරන්න කියේ දුක්ඛ සමුදය. දැන් උගදිනේකට ලොකු ප්‍රශ්නයක් කියලා මෙතන. හිතට එන එන එක පහ කරනවා කිව්වා මිසක්. එන එන එකේ චන්දරාගය පහ කරන්න කිව්වා. දුක්ඛ සමුදය පහ කරන්න කිව්වා. චන්දරාගය පහ කරන්නේ නැතුව එන එන අරමුණ පහ කළොත් අන්තිමට එක දෙයක් වෙන අසඤ්ඤ වෙනවා. මේ ඊටාම සියුම් තැනක් මේක තේරුම් ගන්නවා හරි ගැඹුරුයි. දුක්ඛය කියන එක පිළිසිඳ දැනගන්න ඕනේ. නැත්නම් ලෞකිකත්වයේ තුල තිබෙන යම් තරමක් ඇද්ද? අස රූපේ චක්කු විඥානේ චක්කු සංපස්සේ චක්කු සංපස්සජා වේදනාව. කන ශබ්දේ සෝත විඥානේ සෝත සංපස්සේ සෝත සංපස්සජා වේදනාව. නාසයේ ගන්ධයේ ගාන විඥානේ ගාන සංපස්සේ ගාන සංපස්සජා වේදනාව. දිව රසයේ දිවහා විඥානේ දිවහා සංපස්සේ දිවහා සංපස්සජා වේදනාව. කය පොට්ටබ්බේ කාය විඥානේ කාය සංපස්සේ කාය සංපස්සජා වේදනා. මන ධර්මියෝ මනෝ විඥානීය මනෝ සංපස්සේ මනෝ සංපස්සජා වේදනා කියන මෙන්න මේ ටික දුක්ඛස්කන්ධය. ඔබ පිළිහිද දැනගන්න. ඔබට ප්‍රිය කරන්න එපා. ප්‍රිය කරන්නේ නැතුව ප්‍රියභාවයේ සින්දහා මේක ඇත්ත වෙන්නේ. එතකොටයි නේද දුක්ඛස්කන්ධය කියලා වැටහෙන්නේ. ඒක පිළිහිද දැනගන්න ඕනේ. ඒක පිරි හිදෙනකොට යමක් වෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? දුක්ඛ සමුදය පහ වෙනවා. සංකෝපයන් දුක්ඛ සමුදයන් හරි සත්‍යම් පහ තබ්බන්ති මේ ඊළඟ සංකේපවල පහී නම් තියෙන්නේ. පහ වුණා කියලා දැනගන්න නම් තියෙන්නේ. පහ වුණේ මොකද්ද? අරමුණුද අරමුණු වලදී විච චන්දරාගය. දැන් මේ විදර්ශනා කරනවා කියලා මොකද්ද අපිට කියලා දීලා තියෙන්නේ? අරමුණු පහ කරන්න. දේශනා කලේ මොකද්ද? අරමුණු වල යථාර්ථය දැනගෙන චන්දරාගය පහ කරනවා. දැන් මේ මේ මේ කියන්නේ මොකද මේක බොහෝ සංගල භාවනාවක් වශයෙන් උගන්වනවා. එනේන අරමුණ පහ කරන්න. එනේන අරමුණ පහ කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා පහ කරන්න. පහ කරන්න කිව්වේ චන්දරාගය උගන්වන්නේ අරමුණ පහ කරන්න. අරමුණ පහ කරගෙන ගියම අපිට පේන ලොකු සමාධියක් ලැබෙනවා. දැන් මොකක් නැහැ නේද? අන්තිමට ගියාට පස්සේ මොකද වෙන්නේ? මොකුත්ම නැහැ කියෙදෙන්ට. අහලා තියෙනවා චන්දරාගේ නෙමෙයි අරමුණ. ඊට පස්සේ කොහොමද කරන්නේ? අරමුණ පහ වෙලා පුරුදු කරගත්තොත් එහෙම අසඤ්ඤ සත්‍යයට යන සමාධිය පුරුදු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සංඥා අත්හැරලා දාලා පුහම මනස නැවත ගන්න කැමති නැහැ. ඒක සමාධියක්. මේ කොහේ ඉඳලාද එන්නේ? මතක් කරනවා මතක් කරනවා ආපු දිහා මතක නැහැ. ඒ සංඥා පහ කරලා පුරුදු කළා. බත් කෑවා. ඒතර මතක නැහැ. කෑවත් දන්නේ. වතුර බිව්වා. ඒත් මතක නැහැ. අඳුර ටික කොහෙද? මතක නැහැ. මොකක් නිසා? අරමුණු පහ කරලා. අන්තිමට තවත් පහ වෙලා ගියොත් බත් කෑවා. මොනවද බස් කියන්නේ? අහන්න වෙනවා. බප්පස ගහපි වෙනවා. වතුර බොයිවල්. වතුර. මොනවද වතුර කියන්නේ? වතුර කියන අරමුණ ඉන්නේ නැහැ. අන්තිම කෙරවල ඕකයි ඉන්නේ අන්තිම. ඊට පස්සේ ඇහුවක් කියන්නේ ඇලිමි හරි හත්තේට පස්සේ. මිච්චේ නැතුව ගිහිලා. කරන්න දෙයක් නම් ආවි විවිධ මට වණී සමාල මේ භාවනා දෙන අය. මම ඒ අද නිකරුව කතා කරනවා කිය. කොළපම් කරනවා කිය. නෑ බුදු පියාණන් වහන්සේ දේශනා කළ දේශනාව ගත්තේ නැතුව වෙන එකක් වෙන ඉඳලා මම මේ කියන්නේ. තිබ වට්ට තුනයි ආකාර 12යි දැක්කනම්. ඔක පටිච්චසමුපාදේ දාලා විලා වැහුවේ නැතුව. චතුරාර්ය සත්‍ය දින හැටි දින මේ වරද වෙන්නේ නෑ. දෙවියෙකුට මාරියෙකුට බ්‍රහ්මයෙකුට කිසිම කෙනෙකුට ලෝකේ කියන්න බැරි චතුරාර්ය සත්‍ය දේශනා කළේ බුදුරජාණන් වහන්සේ මේතරින් නිවන් දකින්න කියලා මඟ පෙන්වලා දුන්නේ. වට තුනයි ආකාර වලයි චතුරාර්ය සත්‍ය දාන. ඉතින් ඒකෙන් අහ ගිහිලා නිවන් දකින්න බෑ. ඉතින් මේ හැම අරමුණක්ම එනකොට ඒක දුක්ඛස්කන්ධය බව පේන්නේ නැහැ සුඛස්කන්ධයක් හැටියට වැටෙනවා මුලාව නිසා. මෙන්න මේ නිසා මේක පිරිසිදලා මේකේ තියෙන ආස්වාදයේ ඇලීම හිඳපුහම මේක ඇත්ත දෙනේ. ජීවත් වෙලා ඉන්නකම් දුක්ඛ ස්කන්ධයක්ම පැවතුණා. වෙන මොකද පැවතුනේ හොඳ එකක්. මේ උපංකය මැරෙනකොට පවතිනවා නම් පවතින දින දුක්ඛ ස්කන්ධය විලක් වෙන එකක් නැහැ. එච්චරයි මැරෙනකම් පවතින තියෙන්නේ. එහෙනම් මොනවා දුක්ඛ ස්කන්ධයට ඕමෝ කිව්ව ටික අයිති. රෝගීට අයිති සියල්ල තමයි. අස රූපේ චක්කු විඤ්ඤාණේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ වේදනා කන ශබ්දේ සෝත විඥානයේ සෝත සම්පතේ සෝත සම්පස්සය වේදනා ආදී වශයෙන් මුලදී විග්‍රහ කළේ හය ඉන්ද්‍රිය හය මුල් කරගෙන ආධ්‍යාත්මික බාහිර ආයතන ඔක්කොම අවිලා තියෙනවා ලෝකෙට ඇති සියල්ල. ලෝකෙට ඇති සියල්ල මේ ආකාරයෙන් සැප හැටියට පෙනී සිටපු දුක් වලවල් නේද කියලා දැක්කට පස්සේ අරමුණ අයින් කරන්න බෑ මැරෙකන් ඉන්න ඕනේ. අරමුණ අයින් කරොත් නිදි නැතුව යනවා. අයින් කරලා කිව්වේ මොකද්ද? ඔන්නේ දුක්ඛස්කන්ධී යලි යලි ගොඩනගන්න හේතු වෙන එකක් තියෙනවා. ඕකේ බැලුනේ චන්දරාගය. හරයක් නැති දෙයක් පිළිබඳ මට චන්දරාගයෙන් අල්ලන්න ඇහැක් නැහැ. ඇහැ තියෙනවා පේනවා. අලවුණු වෙනවා. රූප අලවුණු වෙනවා. අලවුණු වෙච්චත් මතකයි. හැබැයි මට චන්දරාගෙන් අල්ලන්න ඔය අnder එකක්වත් නැහැ. අල්ල නිවන් දැක්කා. සමුදේ දුරු කළා. දුක සමුදේ පහ කරන්න ගිහින්. එනේන අලවුණ නෙවෙයි. ඒ එනේන අරමුණ බලනවා රාගයට, ද්වේෂයට, මෝහයට හේතුකාරකයක් බැඳිලාද මේ ආපු අරමුණ ඇවිදියේ. අන්න මනස සිහියෙන් කරන්න ඕනේ එනේන අරමුණ ඔන්න ඕකටයි. එනේන අරමුණ බලන්න ඕනේ සතියේ. බලන්නේ මොකද්ද? රාගයට, දේශයට, මෝහයට හේතු වෙන જાතියේ බැඳිලාද මේ ආපු අරමුණ ආවේ. බැලු බැලුට ඇහැ බැලුනකොට රූපයක් දැක්කා. මලා තියෙන ඊට පස්සේ ආපු රූපය දැනගත්තා. දැන් වහා පහ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා පහ කරන්න කිව්වේ මොකක්ද? කොයි විමර්ශනය කරන්නේ? මේ දැකපු රූපය පිළිබඳව මගේ මානසිකත්වයේ පරිවර්තනය කොහොම જાතියටපත් වුනේ? අරමුණ ආවා. සතර ගමනට ගෙනියන්නේ අරමුණද අරමුණේ පැති චන්දරාගය. චන්දරාගය බැදුණා ඒකයි මැදලා යන්නේ. මට ආපු ඇලීමක් හෝ ගැටීමක් හෝ මුලාවක් වතුනාද මේ දර්ශනයත් එක්කලා. හරි ලස්සනයි. හැඟීමක් එහෙම ආවද? එන ඇලීම. අදක විතරක්. මගේ හැතිරින්නේ දැක්කේ හතුරන්නේ දැක්කේ. අදාසක් ආවා. ගැටීමයි ආ. එහෙම නැත්නම් අනේ සුන්දර ලෝකයක් නේ බලන්න එන්න බාගු මේ වට පිටා කුරුල්ලෝ පිරිඩිය වගේ ඉන්නේ කොච්චර හොඳ සුන්දර ලෝකෙ. ඔහොම එකක් දා. මුලාව නියාව. ඔන්න ඇලීමයි ගැටීමයි මුලාවයි තුලක් ආනම් මෙන්න මේක දුක්ඛ සමුදයට හේතු වෙන පැත්ත අහුවිලා තියෙනවා. ඔය ඇලීම හතරෝ ගැටීම ඉවරයි. ඇලීමයි මුලාවයි කියන තියෙන ගැටීමත් ඒක ඉවරයි. රාගක් එනවා, දේසක් එනවා, මොහක් එනවා. අන්න එතරම් රාගක් එනවා නිබ්බාන, දේසක් එනවා නිබ්බාන, මොහක් එනවා නිබ්බාන. රාග, දේස, මොහ කියන්නේ අරමුණ නෙමෙයි. අරමුණේ චන්දරාගය නිසා මතුවන්නේ. චන්දරාගය මුල් කරගෙනයි රාග, දේස, මොහ ඔක්කොම හටගන්නේ. එහෙනම් ආපු අරමුණ රූප අරමුණක් හෝ සද්ද අරමුණක් හෝ මනස සිහියෙන් ඉඳලා ඒකේ චන්ද රාගයෙන් මට බැඳීමක් එනවාද කියලා මෙන්න මේක සිහි කරන්න ඕනේ අනිත් චන්ද රාගයෙන් එනවා මහ භයානකයි ඒ චන්ද රාගය නැති කරගම දාලා යෝතස්සා යව සංහාය අසීස විරාග නිරෝධෝ ඡාගෝ පටින් සග්ගම් භුක්ති අනාලි වන්න නිරෝධය නිරෝධය කියන්නේ අරමුණු වෙන්නේ නැති එක නෙමෙයි අරමුණේ චන්ද රාගයෙන් නිදහස් වෙන එක නිරෝධය දැන් දුක නිරෝධයට මොකද්ද ගන්න හදන්නේ? එක අරමුණක් වටනනම් නිරෝධය. බුදුරණන් වහන්සේ නිරෝධය කියලා මොකද්ද කියන්නේ? යෝ තස්සායෝ තණ්හාය අතීත විරාග නිරෝධය. තණ්හා කියන්නේ අරමුණු නෙවෙයි. අරමුණු කරා වැදෙන මුලා නිගමනයේ නිසා අවිද්‍යාව වැදෙන දෘෂ්ටියක් තියෙනවා චන්ද්‍රාගය කියලා. මෙන්න මේ චන්ද්‍රාගයයි දුරු කරන්න කිව්වේ. එන එන එන අරමුණේ චන්ද්‍රාගය දුරු කරන්න බුදු වෙන ඔය ටික හදා ගන්න ඕනේ තේ. ඒතකොට හරියන්නේ නැහැ ලොකු අමාරුවක් වෙන්නේ. වැඩි කල්යන් ඉතිෙල්ලා සාදුර ගියොත් නිදි නැතු යනවා. කරලා කියන දේ මතක නැහැ. මෙහෙම දෙයකටපත් වෙන්න පුළුවන්. ඉතින් එනේන අරමුණ අත්තරීම නෙමෙයි කරන්නේ. එනේන අරමුණ විමර්ශනය කරන්ඩ විමර්ශිද්ධිපාදයේ ඉඳලා ලැබෙනවා. විමර්ශනය කරපුවාම දකි කාගෙන්, දේශයෙන්, මොහෙන් විරුණද මේ අරමුණේ කෝකේ හරි. ඇහැට ආපු රූප අරමුණ එනකොටම වර්තමානයේ දකින්න. කන්ට ශබ්දයක් එනකොට ඒ මොහොතේම දකින්න. නාසයේ ගන්ධයක් දැනෙනකොට ඒ දැනෙන මොහොතේම දකින්න. ඇලීම් සහගතව දාවි. ගැටීම් සහගතව දාවි. මුලාවටපත් වෙන විදිහට දාවි. ඔන්නෝක බලාපාම අහුවේ නිවනට තියෙන වාදකී චන්දරාගය. චන්දරාගයක් ආව නම් මොකද කරන්න ඕන? චන්දරාගයෙන් අල්ලන්න වටිනා එකක් තමයි මේ හරයක් තියෙන එකක් කියලා නැවත් තියෙන්නේ. වටිනවා. මොකද්ද වටින්නේ? අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක් මේ ආවේ නැද්ද? නිත්‍ය සුඛාත්ම දෙයක්. චන්දරාගයෙන් බැඳෙන්නේ. විමර්ශනය කරලා බලන්න. අනිත්‍යනම් දුක්ඛනම් අනාත්මනම් එහෙම එකක් නේ මට මොනවද ලැබෙන්නේ? උදේ බලන්න වැය බලන්න. උද්‍යා විඥානේ පහළ වෙන්න ඕන අපේ. ඇති උනා නැති උනා ඇති උනා නැති උනා කියලා උද්‍යා විඥානේ පහළ වෙන්නේ ඇති වෙච්ච ගම මොකද්ද? ඇහැට අරමුණ ආවා. වර්තමාන මොහොතේ. මොකක්ද මේ ඇති උනේ? උද්‍යා විඥානේට දාලා බලන්න මොකද්ද උදේ? මේ ආපු අරමුණ වලට චන්දරාගයක් එක ආවනම් කිය මොකද වුනේ? මම මේ යලියල බලන්න හිතෙනවා. ඒ ඒ අරමුණ ආස්වාද වෙනින්ද හිතෙනවා. මොකද උදේ වෙන්නේ? ඕන් අවිද්‍යාවපත් වෙච්ච නිසා වටනවා කියලා දෘෂ්ටියක් ආවා. ඒ ආස්වාදය හොඳයි කියලා අදහසක් ඇති මට ඒක ඇසුරු කරන්න හිතුණා. අවිද්‍යාවපත්‍ය සංඛාරා නිවුනි. ඒතර දැන් ඒ හිතේනේ මට තියෙන්නේ. ආස්වාදයෙන් බලන හිතේ සංඛාරපත්‍ය විඥානන් ඉතලම ආවා. ඒතකොට ආයියත් නැවතවටත් යොමු වෙන අවරුණු කරන්නේ ඒක විඥාන පත්‍ය නාම රූපක කියන නාම රූපේ බහ ගන්නව නේද? ආස්වාද වෙලපේ. ඒ හිතන්නේ වහ ගන්න. නාම රූපච්ඡ සලආයතන. දැන් මේ චක්කායතනෙට වැසේ ඒකනේ බලවලා ඉන්නේ. සලආයතන පත්‍ය පසෝ චක්කායතන පස්සේ චක්කු සංස්පස්සේ ආව නේද? ඒකනේ යලිලි බල ස්පර්ශ කරන්නේ. පස්ස පත්‍ය වෙන මේ චක්කු සංස්පස්සේ වේදනාව නේද ආවේ. වේදනා පත්‍ය තණ්හා. මේ ඇවිල්ලා ඉන්නේ ඉතින් හකින්න බැරි. තව තව බල බලා ඉන්නේ. තණ්හා පත්‍ය උපාදාන. දැන් ඒකේ බැඳිලා නේද මේ? වෙන එකක් හිතන්න බෑ. ඒක ආසාවෙන් බල බලාම ඉන්නේ. උපාදාන පත්‍ය භව. දැන් මම කාම භවෙ නේ. භව පත්‍ය දැන් මොන જાති කියද? මම රහතන් වහන්සේ කියලා හිතා හිතා කාම જાති කියේ. ඒ මොහොතේ ඉන්නේ. එහෙනම් මට මොකද්ද වෙන්නේ? මෙලෝදියෝ මම කර්ම භවයෙන් කර්ම જાති කියේ කියලා. අති කම්ම භව, අති උපපති භව. මම මේක දිහා දිරුන් දිග ගියේ මොකද වෙන්නේ? කාම උප්පත්ති බය මත නිදහසක් නැහැ. පුනලක බය වශයෙන් පතු භාවය අල්ලනවා. එනම කාම જાතිය අත්හැරගෙන රහතන් වහන්සේ කියලා හිතාගියත් වැරද්දක් වෙයි. එතනින්ම දකින්නවා. අන්න උදේ දැක්කා. උදේ කිව්ව මොකද? මෙන්න භවය හටගන්න හැටි. මෙන්න කර්ම භවය හටගන්න හැටි. මෙන්න කර්ම જાතිය හටගන්න හැටි. ඔය මගේ කියොත් මෙන්න උප්පත්ති භවය හටින් උප්පත්ති જાතිය වල හිමිකම් තියෙන හැටි. පරිත්‍යාව පාදයෙන් උදේ දැක්කා. වැය මොකද? බෙදලම දකිනවා. අවිද්‍යාවත් ඒවා ආදේශ විරාගින් දා සංකාර නිරෝධෝ. මේවා මම මේ දැක්කේ භවයේ යන අවිද්‍යාව ගමන නෙමෙයි දැකලා තින්නේ. මොකද අවිද්‍යාව. වටිනවා කියලා දෘෂ්ටියෙන් මේ බලන්නේ. චන්දරාගය ඒකනේ. මේ චන්දරාගයේ මතු කරලා බලන දාකල් මේකේ මට මිදෙන්න බෑ. ඉතින් අසාරයි කියලා දැක්කනම් වටිනා හැටියට පේන මාර මුලාවක් නෙමෙයි ආස්වාද වශයෙන් එන්නේ. ඒකනේ හිත වැදේ. මේක මහා භයානක මර උගලක්. ඕකට හිත බැඳ ගත්තොත් මහ විනාශයක් වෙනක ඇත්ත දකින්න උපදී. සම්මාදිට්ඨිය පහළනකොටම අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව ඇත්තේ වාසයේ විරාගින් ද සංකාරන දැන් ඒක ආයතනයේ සේක තරන් හිතෙනවා. ඒ ලස්සන එක පස්සේ බලන අදහස ඇති වෙනවා. එහෙනම් විඤ්ඤාණ දැන් ඒ විඤ්ඤාණේ තියනවාද? කාම විඤ්ඤාණ. එතන මේක නිරෝධයි. එහෙනම් දැන් ආයතනයක් අර ලස්සන ඒවා බහිනවා. ඒ හිතේ. අසාරත්‍යද කියලා ඒ මොහොතේවත් දැන් ඒ මොහොතේම ඉවරයි. එහෙනම් ආයතනයක් ලස්සනයි ලස්සන කියලා ස්පර්ශ කරනවද මනසේ? පස්ස නිරෝධය. ඊළඟ විඳරයක් දැන් ආස්වාද විඳිනවද? ඒක නික්ම ගියා. වේදනා නිරෝධය. එහෙනම් දැන් ඇලෙනවද? සංහා නිරෝධය. දැන් බැඳෙනවද? උපාදාන නිරෝධය. දැන් එයා ඉන්නවද කාම භව? භව නිරෝධය. භව නිරෝධයෙන් කාම જાතිය අපවට හිමිද? ඊතරම නැති භව ඊතරම දැලගන්න. එහෙනම් මෙලෝදිම කාම කර්ම භවක නැත්නම් අර කාම උප්පත්ති භවක් නැහැ හේතු නැහැ. පුනර්භවින් නිදහස්. නිදහස් නිදහස් කියලා දැනගන්න. වැය දැක්ක. මෙන්න උදේ මෙන්න වැය මෙන්න උදේ විඥානය. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා උදේ විඥානය පහළ වෙන්නේ නැහැ. යෝ පරිත්‍ථාමපාදම් පසේ සෝ ධම්මං පසේ. යම් පරිත්‍ථාමපාද දකි ලෝක ධර්මයේ දකි. මෙතනින් ධර්මයේ දකින්න ඕනේ. ඒතකොටයි බුදුරණන් හති දැක්කා වෙන්නේ. එහෙනම් ওই ක්‍රමයේ මෙතන හදාගන්න මෙන්න මේ අඩුව හදාගන්න. එනේන එක හත් ගන්නවා එනේන එක හත් ගන්නවා කියන එක තමයි මේ කාලේ දෙන එක්දලා භාවනා ක්‍රමයක්. එනේන එකේ චන්දරාගය අත්හරින්න පුරුදු වෙන්න. එනේන එක අත්හැරීම නෙමෙයි. එනේන එක අත්හරින්න ගියොත් අසඤ්ඤ වෙනවා. අසඤ්ඤ වුණාට පස්සේ නිවන් දකින්න නෙමෙයි වෙන්නේ අසඤ්ඤ සත්‍යයේ ගිහින් මහා කල්ප 500ක් ඉඳලා ඉන්න වෙනවා. හිතක් නැතුව. අවිද්‍යාව දුරු වෙන වගක් වෙන්නේ නැහැ. අනිත්‍ය දුක අත්හරින්න බලන්නේ මොකද්ද? අරමුණ අත්හැරීම නෙමෙයි චන්දරාගය අත්හරින්න. දුක පිරිසිදු දැනගන්න සමුදය දුරු කරා. ඒතකොට Nirodhe ප්‍රත්‍යක්ෂ කරලා හිතා මාර්ගය වැඩිලා පූර්ණ වෙනවා. ওই මාර්ගය අනුගමනය කරනකොට. ඉන් දුරු කරන්නේ මොකද්ද? දුකට හේතු වෙලා දුක සමුදේ නැහැ චන්දරාගය. අරමුණු දුරු කරන්න යන්න එපා. ඒක පිරිසිදු දැනගන්න. අරමුණේ හැදීම දුක තමයි දකින්නේ. ඇහෙන එක කවදා හරි තේරෙයි. ඇහෙන එකක් දුක් ගොඩක් මිසක් වෙන එකක් නෑ සැප සැප තියෙන මායාවක් ඒක සැවටිල්ලක් විතරයි කියන්නේ. ඒතකොට නිදහස් වෙච්ච මානසිකත්වයේ ඉදුවේ සිහි ඇතුවම සංඥා ඇතුවම හිතෙනක නොබැඳි හිතක් ඇති වෙයි. අන්න ඒකට කියනවා පූර්ණ වුණු පරිහත් ඵලය. ඒ ඒ මට්ටම වැඩිලාව නම් මාර්ග ඵලය. සංඥා සහිතව ලෝකයේ අත්හැරලා ඉන්නේ. සංඥා නැති කරගන්නේ අසංඥ සත්‍යය. ඒක බෞද්ධ ධර්මයේ අයිති එකක් නෙමෙයි. ඔබ දැනගන්න ඕනේ ගැඹුරු සියුම් තැනක් උතන. එක්තන් සිට මේ වළන විට හිත බොහෝ නිවේයි. නමුත් කර්මස්ථානයක් පිණිස වචන වැළක්ගෙන නොඅඩමි. ඒ වෙනුවට උපදින උපදින දේ දකිමි. පහ කරමි. අන්න ඒක තමයි කියේ උපදින එක චන්දරාගේ පහ කරන අදුදුන්න කියලා. මා වර්ණ මෙම මගේ නිවැරදිදයි පහදා දෙන්න දැන් ඔබ තේරෙන්න ඕනේ ඔය විදිහට. එතකොට ඉදිරි පියවර ගන්න අමුත් ඒක තමයි කියන්නේ මේ හරියට මග වැටුණා නම් ගන්න ඉදිරි පියවර කාගෙන්වත් අහන්න ඕනේ සෝවාන් ඵලයත් එකම තියෙනවා. පරපත්‍ය රහිතයි. නිවන දැකලා ඉවරයි කෙලවරට. දැකපු නිවන කළා යන මගක් ඊට පස්සේ තියෙන්නේ. ඉතින් ඊළඟට කරන්නේ මොකද්ද කියලා අහන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඊළඟට කරන්න තියෙන්නේ ඉතුරු චන්දරාගේ පහ කරා. තාතාව බලපන්. එච්චරයි තියෙන්නේ. යමක බැලෙන ඡන්ද ඇහැට රූපයක් පේනකොට කන්ද ශබ්දයක් ඇහෙනකොට නාසයට ගන්ධයක් දැනෙනකොට දිවට රසයක් එනකොට කායට පහසක් එනකොට මනට ධර්මයක් එනකොට ඒ අරමුණ මුල් කරගෙන ඡන්දරාගයෙන් බැඳෙන මානසිකත්වය මට තියනවාද කියලා මනසේ හිඳලා ඡන්දරාගයෙන් බැඳෙන ස්වභාවයක් තියෙනවා ඒක වගේ අවිද්‍යාවෙන් වැටහිමේ වටිනවා කියලා හිතන නිසා ඒක ඇති සත්‍ය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනකොට ඒක අහාරයි කියලා වැටහි අනිත්‍යයි අනිත්‍යයි කිව්වට නම් මේක වැටහෙන්නේ නැහැ අන්තිය කියන එක අදව අරවලා දියලා ඉතිර නැහැ ඉතිර නැහැ කියලා අදහලා දීලා තියෙනවා. ඔය අදහසින් ගන්න සාකල් දැන් කාවැදිලා තියෙන අනිත්‍යයි අනිත්‍යයි කියනකොට ඉතිර නැහැ ඉතිර නැහැ කියලා අදහ තමයි එන්නේ. අනිත්‍ය කියන්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේ අනිත්‍ය විග්‍රහ කරලා දීලා තියෙනවා. අට්ඨියේති හරායේති jigucchati අයං උච්ච තාලන්ද සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා. අනිත්‍ය සංඥාව ආපුවම දකින්නේ මොමයි? ඉතිර නැහැ ඉතිර නැහැ කියන්නේ නෙමෙයි. අට්ඨියේති මක්ලේ නැතියට බලුලෙව කන්නේ පුස්පිරුමක් ඵලයක් නොලබන්නේ. ලෙස්කේ සැපතර නොබ නොසිතන්නේ දොස් නොබෙන්න මිස දුක්මයි වන්නේ වෙන අටියට දැකාම අපේදී. ආස්වාදයි ආස්වාදයි කිය වලා ඉන්න හරියට බල්ලෝ මස් කට්ටක් ලෝනවා වගේ. උඹත් ඇහෙන් රූප ලෝනවා. කනෙන් ශබ්ද ලෝනවා බල්ලෝ මස් කට්ට ලෝනවා වගේ. නාසයෙන් ගන්ධ ලෝනවා බල්ලෝ මස් කට්ට ලෝලා හිටන් ආස්වාද බලනවා වගේ. දිවෙන් රස ලෝනවා කයෙන් පහස ලෝනවා හිතෙන් ආස්වාද ලෝනවා මනසින් මේ ඔක්කොම ලෙවිලි මොනවද? බල්ලාගේ මාස් කට්ටවා එකක්. මොකද්ද මාස් කට්ට? මනවලන රූප මනවලන ශබ්ද මනවලන ගන්ධ මනවලන රස මනවලන පොට්ටබ්බ මනවලන ධර්ම. ඕවා තමයි මේ මාස් කට්ට වාගේ තියෙන්නේ. වටිනාදියක් තියනවා කියන හවට්ටනවා. ආස්වාදීට බැඳෙනවා. ආස්වාදයෙන් දුක් විඳිනවා. ලැබෙන ආස්වාදයක් පූර්ණ වෙන දවසක් නැහැ. මෙන්න මේක දැක්කහම කියන අනිත්‍ය දැක්කා. අට්ඨියදී. එතකොට දකින්න තව එකක්. හරායේදී මොනවද හරා තියෙන මේ ගල්ලදී? ඔව් හරය. බල්ලා බල්ලා ලැබෙන මස් කතර වාගේ ආස්වාදේ නැති මුලාවට හැවටෙන වැඩ පිළිලා කියලා දැක්කම පස්සේ මේ පංචේන්ද්‍රිය වැඩ පිළිලෙට. හරයක් නැති එකක් නේද දකින්න. ඔන්න අනිත් දැක තවස් හොඳ සුද්ධ ඇතුයි. jigucchati. ආයේ පැත බලාතරා දසුරු ගන්න දැන ලැජ්ජ නැති වැඩක් මේක තවත් මෙච්චර දැක දැක මෙච්චර පෙනෙමින් තවත් ඔය පස්සේ යනවා. මනසම් පිළිකුල් සාගත නින්දා සාගත කියලා දකින්න. අන වැඩෙන හිත අනිත්‍ය වැටෙන්නේ නැහැ. ඉතිරි නැහැ ඉතිරි නැහැ කිය කිය හිත ඔය හරියන්නේ නැහැ. ඔය තමයි අපි වහපදන්නේ. නම් බුදුරණන් හතේ දේශනා කළේ අනිත්‍ය සංඥාව ඔය විදිහට දකින්න. කේනට්ටේන අනිච්චා උපාද වයට්ටේන අනිච්චා අර්ථ කතාවේ තියෙනවා. පාතලි වාත කතා නෙමෙයි බුද්ධ බුහාමතුන්ට අහුවෙච්ච නැති අර්ථ කතා දෙකක් තියෙනවා. පටිසම්භිදා මග්ග ප්‍රකරණය, නිත්‍ය ප්‍රකරණය කියන්නේ. පැත්තකට හැංගිලා තියෙනකොට ඕකේ තියෙනවා අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා දෙකේ. කේනක් තේන අනිත්‍යා උපාද වායතේන අනිත්‍යා. කොමනාර්ථයෙන් අනිත්‍යයි කියනවා. උපාද වායතෙන් අර්ථයෙන් අනිත්‍යයි කියනවා. උපාද දකින්නේ ලක්ෂණ 25 25 ලක්ෂණයක් දකි, වාය දකින්නේ 25 ලක්ෂණයක් දකි, උපාද වාය දකින්නේ ඒවත් අනිත්‍ය දකින්නේ 50 ලක්ෂණයක් දකි කියලා ක්‍රමයේ විග්‍රහය. අහන්නත් නැති එක. උපාද වාය කියන විග්‍රහ කරන්න ගියාම පටිච්චසමුපාද ගොඩනැගෙන චක්‍රය උපාද නිරෝධ චක්‍රය වය අනිත් පොතේ තව විදිහකින් විග්‍රහ කරනවා ওই දෙකම ගැලපෙනවා පංචස්කන්ධය පිළිබඳව රූපස්කන්ධය උපාද ලක්ෂණ පහක් දකිනවා හැදෙන ආකාරය මේක තවත් විග්‍රහ කරම උගා ගන්න තියෙන එකයි අවිද්‍යා සමුදය රූප සමුදය. කම්ම සමුදය රූප සමුදය. ආහාර සමුදය රූප සමුදය. ඔය ආදි වශයෙන් විග්‍රහ කිරීමක් තියෙනවා. ඇති වෙන ආකාරය. ඊ අනුව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই ස්පන්ද පහම පහ එකක් පස් ආකාරයකින් ගොඩ නැගෙනවා. අර පටිච්චසමුපාදයෙන් ගොඩ නැගෙන්නේ ওই ටිකමයි. පච්චා උපාදේ ගැන විග්‍රහ කරපු කිව්ව විදිහට සාක්‍රමයේ කියන්නේ එකක් ඒ කිව්වේ. අවිජ්ජා නිරෝධා, රූප නිරෝධා, සංහා නිරෝධා, රූප නිරෝධා, කම්ම නිරෝධා, රූප නිරෝධා, ආහාර නිරෝධා, රූප නිරෝධා, ඒ වගේම නිරෝධ විපරිණාමේ රූප නිරෝධය. ඔය කියන කාරණා පහ. අවිජ්ජා, තණ්හා, කම්ම, ආහාර, නිබ්බන්ති කියන පහකින් ගොඩ නැගෙනවා. රූප වේදනා සංඥා සංකාර ගොඩ නැගෙනවා විදිහට. එතන අවිජ්ජා නිරෝධයෙන් රූප නිරෝධ වෙනවා. තණ්හා නිරෝධයෙන් රූප නිරෝධ වෙනවා. කම්ම නිරෝධයෙන් රූප නිරෝධ වෙනවා. ආහාර නිරෝධයෙන් රූප නිරෝධ වෙනවා. විපරිණාමයෙන් රූප නිරෝධ වෙනවා. ඕකෙන් නිරෝධ වෙන ආකාරය. ඉතින් ඔහොම විග්‍රහයක් තියෙනවා ගැඹුරු විග්‍රහයක්. පටිච්චා ඔය පටිච්චාපාදී උපාදී සහ නිරෝධය දකින්න චක්‍රයෙන් ගත්තාම ලේසියෙන් පහසුවෙන් දැනගන්න පුළුවන්. මේ තව ක්‍රමයකට සිවුක්සම දකින්න ක්‍රමයක්. මෙන්න මෙහෙම හට ගැනීම සහ නිරෝධය කියන්නේ පංචස්කන්ධයේ හට ගැනීමත් පංචස්කන්ධයේ නිරෝධයයි. සිද්ධ වෙන්නේ මොන හේතුවෙන්ද? මොන හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වෙනවාද කියලා. මොන හේතුවෙන් ඵලය හරගන්නවාද කියලා. හේතුන් පටිච්ච සම්භූතම් කියන්නේ කොහොමද? පංචස්කන්ධයේම හේතුප්‍රත්‍යයෙන් පහළ වෙන හැටි දකින්නවා එක. හේතු වංගා නිරුද්ධති. අනිත් හේතුව වංග වීම නිසා පංචස්කන්ධයේ නිරෝධ වෙනවා දකින්න. ওই ටික දැක්කහම උද්‍යවි දැක්කා, අනිච්ච දැක්කා. අන්න උපාදෝය දැක්කද? කේනා තේන අනිච්චා කුමලත් අනිච්ච කියන්නේ උපාද වලට තේන අනිච්චා ඔන්න ඔකට නා උපාද වලට අනිච්චයි කිය නා උපා අනිච්ච දැකනම් පරිච්ඡම උපාද දැක එන බුදුරණා දේශනා කළ ධර්ම වල යෝ පරිච්ඡම උපාදම් පතේ සෝදාම්මා පස පරිච්ඡම උපාද දැකන ධර්මයේ දැක අනිච්ච දැකන ධර්මයේ දැක නා අනිච්ච දැකන අමුතු දකි දෙකක් නේ හැබැයි අනිත්‍ය අනිත්‍ය කිය කී හිටියටවත් ඇති වුණා නැති වුණා ඇති වුණා ඇති වුණා මේකක්වත් තේරෙන්නේ නැහැ ඉතින් බුදුරන් වහන්සේ පෙන්වපු අනිත්‍ය දකින්න ලෞතර බුදුරන් වහන්සේ දේශනා කරපු ධහම කවදා හරි අහන්න ඕනේ. ඒ තුලින් අර්ථය දැනගන්න ඕනේ. එදෙක් තුන් ලෝකෙම කවුරුවත් නැහැ. අනිත්‍ය කියන වචෙන් අර්ථ දෙන්නේ. අනිත්‍ය අනිත්‍යයි හටගත නැති වුණා හටගත නැතිලා කියන කවුරුත් දකිනවා. එක්කෙනෙක් දෙන්නේ දකින්න එකක් නෙමෙයි.